නමෝ තස් භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස දැන් යති ඊපාද දෙය දාස්මන සමුණය සිංහගු ප්‍රශ්න වලට බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන පිළිතුරු ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඒක ඊපාද සම්පූර්ණ සූත්‍රයේ අවසාන වෙනසෙට අපි ඒ තරහවට ඉස්තර කළා. ඒ වේදනාවටයි කොටස් සමහර ඉදිරිපත් කළා. තවත් ඒ දේ අපි විශ්ින් දැනගත යුතු ඉස්තර ඒ මොකද්ද ඉස්තරේ? අර යම් කිසි කෙනෙක් ජීවන් දැකීමේ අවස්ථාවේදී නිවන් දැකීමේ අවස්ථාවේදී විඥාන ශක්තිය දැක්වේ. විඥාන ශක්තිය දැකීමේදී අවසාන වශයෙන් යාගේ යාගේ අවසාන මොහොත සම්පූර්ණ වේ. විඥානේ නැතිවීම. එතකොට විඥානේ නැතිවීමේදී ආ යා මොන විදිහේ සත්‍යයක්ද කියන සිදුවේ. ඒතකොට විඥානයේ නැති වෙන වෙයි කිව්වහම නැවත නූපදින තත්ත්වයෙන් පුජ්‍යය අවසන් මරණයපා. ඒතකොට මේ අවස්ථාවට පුජ්‍යය හැදීනකොට මේ යාදී මොන ආකාරයෙන්ද ওই தත්ත්වය යාට හිමි වෙන්නේ කියන එකයි. ඒකට ප්‍රශ්න අවසන් ප්‍රශ්නේ උනේ. ඒතකොට ඒක අපි ඉවන් දකින්න කියලා අපි එක්තරා එක්තරා විශ්වාසයක් යටතේ අපි පිළිගන්න. අපි ඉන්දෝනම් පිළිගන්න. අපි බෞද්ධ ඒක නිසා නිවන පිළියල ගන්න ඔක්කොම කියන්නේ. ඒක නිසා අපි ඉන්නේ නිවන් ගමන කරගෙන පින්කම් කරන්න කියන හැඟීමෝട് අපි කාලය ගත කරනවා. ඉතින් අපි මේ බෞද්ධ ප්‍රතිපදාවලයි කියන්නේ දෙයක් කරනවා හරි. නමුත් මේක විශ්වාසයෙන් මත රඳවාගත්ත අපි බෞද්ධ යකු විසින් ලැබී ඉතිවාස් නොලැබෙන්න. ඒ වගේම කවද ලැබෙයි කියන්නත් බෑ. ඒ මොකද්ද මේ බුදුහාමුදුරුවෝ අදාළ මේ විශ්වාසය මත පිළිගන්න ගන්නවා. ඒ අපේ ජීවිතයයි අපිට මේ කරන්න ඕන නැති. කරන්නේ ඉන්නේ මේ මත කල්කල ජීවිත මේ කොයි දේ වුණත් ඉපදිච්ච නිසා ඉපදීමේ ප්‍රතිඵල වශයෙන් තමයි අපි ඔක්කොම ඉන්නේ. මේක ඉපදීම ප්‍රති සම්පූර්ණ මේක ඉවර කළොත් දැන් මම සමුදරයට මේ ජීවිත ජීවිතයක්. ඒක නිසා ඉවරයි. අනේ එහෙම හිතන අවස්ථාව මුසුකේ. අන්දේනම් පිටින්නේ. ඒ දෙන්නටි ඒ දෙන්නා වෙනම විස්තර. එක්තරා කාර්යතර බුද්ධයන්ට ඇතන් බුද්ධයන්ට ඒ හිතෙන්නේ කාටද කියලා තේරුම් ගත්තොත් ජීවිතයේ ලබන විශ්යාකාර වටහාගත්ත උත්තරයක්. ජීවිතේ ගන්න ප්‍රයෝජන මොන ආකාරයෙන් ප්‍රයෝජන ගන්න කියලා හොඳ විමසිල්ලකින් බලාගෙන ඉන්නට තේරෙනවා අපි හැම වෙලේම විජීවකින් බේරෙන්න විජීවකින් බේරෙන්න දතර දතර එහාට මෙහාට පැන පැන දවස් ගත කරමින් කාලය ගෙවන්නේ ඒ වෙලාව ගත කරනවා අර විලීමකින් නෙවෙයි. ඔය වැඩේ නේද? වෙන කිසිම දෙයක් ඉතිං කරන්න දෙයක් නැහැ කරලා කරන්නේ වෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. කොච්චර විලීමෙන් බේරෙන්න නේද? ඒකට දැන් ඔන්න දෙන්න මිනිහාගේ අවබෝධය ලැබුණෙච්චි යාට ඕන වෙනවා. අර විදීම <clears throat> ලබා දෙන්නේ ජීවිතේ සම්බන්ධතාවය. ඒක නිසා මේක විදිහට නෑ කවදාවත් කොලේ උච්චරයි ඕක කරන්න මේ තරම් මිනිස්සු ඉන්නවද කියලා ඒවොන්ද ඇවිල්ලා නෝතලා ඉන්දියා වටිනාකම මේ නැතුව වැටෙන පස්සේ එන්නේ ඒ ධ්‍යානයේ කාර්යයේ තේරුම් ගන්න. ඒ නවත්තන කාරණය ඔප්පු ඉදිරිපත් කරන්නේ බුදුහාමුදුරු විද්‍යාත්මක විද්‍යාත්මක කියන්නේ මේ. ඒක හැදිච්ච හැදි මෙන්න මේ ඇදිච්ච ආකාරය ඒ ඇදිච්ච ක්‍රමය ගලවන්න ඉන්නවා උන්වහන්සේ හැදෙන්න කියන්නේ දෙන්නමින් යටි ඉන්නත් කඩන යුගය. ඔය කඩන කියන්නේ එක්තරා කැලක් කොටසක් මේ උදේට දෙවිලා තිබුණේ නැහැ. ඒ කැලිල්ල කොතනින් අල්ලලාද කොහොමද කඩන්නේ කියන්නේ. ඒකට දැන් බුදුහාමුදුරුවෝ ඒකට ඉදිරිපත් කරේ මේ නම්දි නම්දි ගැන කතා කරලා නම්දි රාගය නේද. ඔය නම්දි රාගය කියලා කියන්නේ මොකක්ද කියලා මේ ආත්ම රාගය අපේක්ෂාවේ ඉදිරිපත් ඇලීමක් හැටියට තමයි නම්දි රාගය නම්. ආත්මලාභීද මගේ ප්‍රයෝජනය. මගේ මගේ මගේ පිට. එතකොට අපි හිතනවා ලෝකෙදී අපි කරන වැඩක් කියලා. ඒ අපි කරන වැඩක් කියලා දිගුවේ ඒ නාමයේ කියන ආත්මීය අයිතිවාසිකමේ සුලම විස්තර එන්නේ සංවිධානයේ මොන ආකාරයේ දෙදෙනවාද කියන එක හරියට වැටහෙන්නේ නැහැ. ඒකට මේ නාමයේ කියන එක ආත්මීය කියලා කතා කරපුවාම ඒ වස්තුවේ මොකක් වස්තුව පිළිබඳවයි. මේ විඤ්ඤාණය කතා කියන්නේ නැත්නම් වස්තු. ඒ වස්තුව පිළිබඳවයි මේ ඉදිරිපත් වීම ඒ වගේම අල්ලාගෙන. මේ ඉදිරිපත් වීම පිටවන්නේ මොකෙන්ද කියලා මෙන්න බුදුහාමුදුරු කියනවා මේ කන්නහම කියන එකයි මේක සිද්ධ කරන්නේ ඒ තණ්හාව දුරු කරපුවාම නිවන කියන ඒ අයිතිවාසිකම කියන්නේ සම්පූර්ණ අවසන් කිරීම කරන්න පුළුවන්. ඒකට දැන් මෙතන මේ තණ්හාවේ කියවහම අපි පිළිගන්න දීන්නේ දැන් මොකක් කරේ කෙරෙහි ආශා කෙරෙහි ඒක බලාපොරොත්තු වීම ලෝක කිරීම ආදී මේ දේවල් තමයි ධර්මයෙන් අපි තණ්හාවේ කියලා පිළිගන්න දෙන්නේ. නමුත් මේ තණ්හාව ගැන අපි අවධානය යොමු කරන්න තරම් ලොකු දැනීමක් තණ්හාව පිළිබඳ අපි ළඟ නැහැ. කියන්නේ දැන් මගේ ළඟ උන ඒ ගත කරපු කාලයේ තිබුණේ නැහැ. විද්‍යාත්මක කාලේ ඉතින් මේව හදාගෙන ඉන්නකොට තමයි මේ තණ්හාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වුණේ. ඒකද මේ තණ්හාව කියන එක මේ ක්‍රියා ක්‍රියා ස්වરૂපය. තණ්හාව කියන්නේ ක්‍රියා ස්වરૂපය. ක්‍රියා කරන ආකාරය. මේ ක්‍රියා කරන ආකාරයේ නන්දි රාග නන්දි රාග කියන්නේ මේ ක්‍රියාවේ ආත්මලාභය. ආත්මලාභයේ චක්‍රාත්මේ බලවලු කොහෙද තියෙන්නේ? ඔය තණ්හාව කියන එක මොකද්ද? මේ අනාත්මය කියන්නේ අපි කරන දෙයක් නෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට ඔක කොහොමද කියන්නේ? කියන වටේ ඉතිච්ච ප්‍රශ්න ගොඩක්. ඔය ප්‍රශ්න ගොඩක් අස්සෙන් මේ ඇදලා ගන්නකොට අපි නොසිතපු දෙයක්. මේ තණ්හාව කියන්නේ ඇතුලේ තියෙන. ඒ නොසිතපු දේ දැනගත්තාම සෑහෙන ප්‍රයෝජනයක් ඔය වචනේ ගන්න පුළුවන් බව තේරෙනකොට තේරුම් ගත්තාම දාගන්න පුළුවන් වෙයි. මේ තණ්හාව කියන්නේ යොමු වීම මේ යොමුන්නේ මොකද්ද? ශක්තිය. ශක්තිය කියන කිව්වේ දැන් අපේ ජීවිතේ හදලා තියෙන්නේ කාම පහයි. රූප ශබ්ද ගන්ධ රස රූප කාම ශබ්ද කාම ගන්ධ කාම රස කාම කොට. ඔය කාම පහ ඒ තමයි මේ සත්‍ය ඇදලා තියෙන්නේ. මේ මේ අනිකු සත්‍ය ඇදලා තියෙන්නේ මේ ඇදලා තියෙන්නේ. ඒවා වගේම ලෞකික ජීවිතයේ අයිති. ඔය හැම වස්තුවක් එක්කම ඔය කාම පහ සජීවීත්වයක කාම පහම එකයි. ඉතින් කාම හතර තියෙනවත් තියෙනවා. ඒවට කියන්නේ හතරේ කොටස් සම්බන්ධයෙන් හැදිච්ච වැඩි ඒවා වෙනුවෙන් ඒවා දැකි ගස්සේ. ඒකට මේ කාම පහ කාන්තම් වර්ග පහ. මේ කාම පහ බෙදෙන්නේ මොකක්ද කියලා දැන් රූප කාමේ රූප කාමේ ආලෝකයේ වැඩ කරන ශබ්දකාර ශබ්දයේ වැඩ කරන ගන්ධාවේ ආකාරයක වැඩ කරන මේ ආදි පස්තත්වල වැඩ කරන. මේ කාමපහ වැඩ කරන්නේ සිව් වශයෙන් බැලුවොත් මොකක්ද කියලා කිව්වොත් අභ්‍යන්තරයේ තියෙන කුජලයාගේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන කාමපහ බාහිර ලෝකයේ තියෙන කාමපහ එක්ක මේ සම්බන්ධතාව පවත්වන ඊට කෝචර වෙන කක්ෂය දේවලේ දැන් පරික දැන් කොහොමද කියපොත් දැන් ගන්ධ ගන්ධ කාමය මේ වායුවත් එක්ක යන සියල්ල එක්කම එයාගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයි. එතකොට මේ පහේ ආකාරයෙන් වෙයි. දැන් අපිට සිතිවිලි වැඩ කරන්නේ කොහොමද කිව්වොත් ඒ ඒ අවස්ථාවට රූපයක් හෝ සත්‍යයක් හෝ ගන්ධයක් රසයක් ස්පර්ශ ගැන හිතනවා ඇත අපිට මේ කිසිම පිටෙන්නේ නැහැ විතරේ කිව්වොත් ඒක කියන්නේ අපි විශ්ලේෂණය කළා බලන්න ඕන මොකද ඉතිරි කියලා නම් එහෙම බලනකොට ඒ අර රූප සත්‍ය ගන්ධරස පහේ එකකටම පරිගානකට සම්බන්ධ සිටිවිල්ල තමයි වැඩ කරන්න තියෙන්නේ ওই සිටිවිලි රාශිය ওই පහෙන් තපහට අයිති කොටසක් තමයි තියෙන්නේ. ඒක කොටස වැඩකනේ කොහොමද කිව්වොත් ඒ තමන්ගේ ජීවිතය ඇතුළේ වැඩ කරන උපකරණ තියෙන රසායනික සම්බන්ධය උඩ රසායනික පදනම් කරගෙන ශරස්සලා දීර්ණී කාණ්ඩා ඒ අවස්ථාවට ඒ ඒ සද්දයකට ඒ දර්ශන කාමී ඉදිරිපත් කරනවා දර්ශන කාමී ඉදිරිපත් වෙනකී මොකක්ද ඒකට ලකුණ ඒ ගැන හිතේ ඒ ගැන හිතන්නේ මොකද්ද ඒ දර්ශන කාමයට අයිති. මේ පරමාණු රූප කලාප පිපිරෙන ඒවායි නිකුත් කරන පිළිසෙට හොඳම දේ හොඳම දේ නිකුත් දීදී අපි කියන්නේ රස්නේ කියන්නේ පෙන්වනවා. ඊට වඩා ඒ කොටස් පහේ ඒ කොටස් පහේ සංකීර්ණ මිශ්‍රණ වලින් හැදිච්ච ඒවත් එක්ක හැදිච්ච තවත් කාන්ත සංයෝග ප්‍රමාණ තියෙනවා. අප්‍රමාණ තියෙනවා කියවහම අපි බලන්නේ සංඥා කාන්දම් සංයෝගය ඒ කාම ශක්තිය ඇදිලා ඇදිලා අර විදිය මඩක් එනකොට මෙතන අර ඕන්ට කොහොමද හොඳක් සිද්ධ වෙන්න හොඳ නැහැ කියන හිතක් පාළුනේ මොකද්ද ඒ එයා ළඟ තිබිච්ච ඒ කාන්දේ හැදිච්ච කාන්දමේ එක අර විරෝධී ස්වરૂපය සම්බන්ධ වෙනත් එක්කම අන්න ඒකත් ඒක එක්ක යාගේ යොමු වීම ඇති වෙනවා. යාගේ ඒක එක්ක යොමු වීම ඇති යොමු වීම ඇති වෙන්නේ මොකද්ද? ඒක ධර්ම කාන්ත ක්‍රියාකාරීත්වයේ අමුදෙන්නේ ඉස්සරහට නැතිලු. ඒ නැතිගෙන යන්නේ කොතෙන්ද ලක්පාද අංශකරේ ද්වේෂ අංශකේ දක්වා ඒක නැතිගෙන යනවා. ඒ නැතිගෙන යන්නේ නීරේ හදට කුසන්නේ ඒක හැදිලා තියෙන්නේ ඒ නැගීගෙන ඉන්න ඒ ආකාරයෙන් නැගින්න ඒක නැගීගෙන ගිහිල්ලා නවතින්නේ කොතනද කිව්වොත් සෞම්‍ය මට්ටමක නෙවෙයි නපුරු මට්ටමක ඒක නිසා එයාගේ ඒක වාග් විඤ්ඤාතියගේ වචනේ පිට කරන්නේ ඇතුලේ මෙන්න මෙහෙම මට්ටමක් තියෙනවා දැන් කීරස් අන්න ඒක ගන්න පුළුවන් වෙන දක්නක් දෙනවා සබ්ජෙක්ට් උකට ඔවුන්ට හොඳක් සිද්ධ වෙන්නේ මට එහෙම කලාවක් නැති කොන්න වෙලේ කියලා ඊ ඔක්කොම නිගමනයේදී අර අරකින් දවන වේගයට අයිති ශබ්ද කොටස. ඒ ශබ්ද ඒ ශබ්ද කොටසින් ආය අදහස උඩයි. ඊ අදහස දෙක අදහස සකස් වෙන්නේ ඒ ජීවිතයේ නිමිත්තක් එක්ක වැඩ කරන ආන්දම ඇදෙදී විරෝධී තනීමකින් සාහයක් දෙවිලා ලබා දෙන ආකාරයෙන් දැනගන්න ඒ කාන්දම ලැබෙනවා. එතකොට දැන් ඒ කාන්දම අපි ළඟ තියෙන බව ඔය අනුසාරයෙන් දැනෙනවා. දැන් මේ අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් ඒ කාන්දම සමාදාගතියි. ඒකාන්තම සමාදාර ඒ ආකාරයෙන් දිනව නම් අර විදිහේ විරෝධී ක්‍රියා කිරීමේ ශක්තිය සමාදාව තියෙන බව ඒ හොඳටම මේ කාරණාවට හොඳට දැනෙනවා. එතකොට එයා අර දැන් කෙනෙක්ට කරපු විරෝධයක් ගැන මෙයාට හේතිය මේ අවස්ථාවේ ඉතිරිය ගැන ප්‍රකාණ්ඩව එකට යොමු වුණ ආකාරයයි. එතකොට දැන් මෙයාට මේ කාන්තර තියෙනකොට එයාට ලැබෙන්නේ මොකද්ද? ඊ වගේ අවස්ථාවන් වලදී එයාට අර විදිහේ අයිතිවාසිකම් අපිට තමයි ලෝකයෙන් ලබන්නේ. ඒ විරුද්ධ අදහස් පහළ වෙන හැඟීම් පහළ කරන්නේ එයාට මේ ලෝකේ ඒකේ දේශිත වෙනකොට මේ හැඟීම එයාගේ හිතේ පහළ වෙලි දුකටපත් වෙනවා. ඒ වගේම මුලදී මේ විදිහේ සකස් වෙච්ච ඒ ආකාරයේව යම් ධර්මන්ත තියෙන්නේ බුද්ධයාගම ඒ විදිහ අනිවාර්යයෙන්ම ලෝකෙන් සමානවන්න සමාන සමානව සුසුකම් පීර බවයි ඒ යාත් පඳුනා ගන්න ඕනේ සමානතාව දැන් යම් කිසි කෙනෙක් මරන්න ඕන කියලා යම් හිතනවා හිතපු හැටි ඒ දෙන්නනේ මොකද්ද එයා ගාව ලෝකෙ නැරුම් කරන ශක්තිය තියෙනවා ඒ බැලුම් කන ශක්තිය තියෙන විදිහ කොහොමද අර කියන චිත්ත මට්ටම එළියට ඇවිල්ලා බැලුම් කන වැඩක් විදිහ කරන්නේ. ඒ චිත්ත මට්ටම නැත්තම් බැලුම් කන වැඩක් විදිහ කරන්නේ නැහැ. මරණ්ඩාර අනේ ඔය දෙවියන් මරන්නේ පායි. ඒකේ එළෝ කිස්. මොකද එයා ගාවර ඒ බැලුම් කන මට්ටමේ චිත්ත ශක්තිය වැඩ කරන කාන්දම් වේගයේ නැහැ. ඒක නිසා කියන මරණ විඥානය දින බලන්නේ කොහොමද දයාව කරනවා. මෛත්‍රී අනුකම්පාවසහගතව නිසංසිතී මොද අරවම අභිත්‍ය කියලා කොයි මුසන් කියන කරදර නේද. මම මොකවන්න පිටියා ගන්න කියන එකේ මට්ටමේ ඉන්න අදහසක් එයාගාවේ. ඒක නිසා අදී මේකවත් මරණ පිළියේ කියලා. බලපෑම් කියලා වලදායි. ඉතින් මොකද එයාගාව අර කාන්දම් ශක්තිය නැහැ. මේ විදියට හිත ඥාව මරණ දෙනට කාන්දර යටි කාන්දු කුලප කරනවා. එහෙමයි. කාන්දු කුලප කරනවානේ. යාළුවනේ. ඒකවල දැන් අපිට මේ තණ්හාවෙන් පෙන්නන්නේ මොකද්ද? යම් යම් වීම තමනුලක යම් ආකාරයකින් ඒ යොමු වීමේ යම් කිසි අයිතිවාසිකම් ප්‍රතිපලයක් ලබනවා නම් ඒක තමයි ලෝකෙ ලැබෙන අයිතිවාසිකම බව සංසරේ අපි දැනගන්න ඕන. ඒක විශ්ලේෂණය කරනකොට මේ හැම අවස්ථාවකදීම ඒ චිත්ත මට්ටම ඒ බල ඒ චිත්ත මට්ටමේ ආකාරයේ ලෝකයේ වැඩ කරන හැටි බලලා මේක මගල මටත් ලෝකයේදී කියලා හිතනද ඒ තමාගේ චිත්තේ සිටිවි ක්‍රියාකාරීත්වය අස්යෙන් සමාන ලොකු දරුවක් ගන්න පුළුවන්. ඒකට දැන් නම් කිසිලි දැන් මේ සරුවේ සරුවියක් දැක්කම සරුවියක් අරුවේ දැක්කම යම් කිසි චිත්තවලිය කම්පණිලා ඒ දෙන්නාගේ තුල ඇති. ඔය මොකද්ද ඉතින් ගැන මේ ළමයි හැසිරීම මේ ළමයි මේ මේ කරලා බලන්න. නැහැ. ඒ ඒ අයගේ සම්දානයේ සකස්ලා තියෙන ඒ දර්ශනය ආරාන්තරයේ තිස්ස සංසාරේ නෝන් හදාපු කාන්ත කාමිස්මේ කාන්ත ශක්තියක්. ඒත් ඒ නිමිත්තේදී මේ චිත ඒ ආකාරයෙන් නොදිවීම මේ අර කාමිකමටයි වැඩක් නිසා අපේ වැඩ ඒ පුද්ගලයාගේ වැඩක් නෙවෙයි. ඒක අපේ වැඩ. අන්න උතනයි අනාත්ම කියන්නේ බුදුහාමුදුරන්ගේ කතාව මේ ගැටවල. උතනයි අනාත්මය කියලා කතාව. මේ කිසිවක් කම් කරන්නේ ඒ ශක්තිය හැටියට ක්‍රියාව කරනවා. එතකොට දැන් මෙතන <clears throat> උදේ තාප්පණය යන්නේ විඥාන. ඒ විඥාන ශක්තිය නොමත මේ කන්නාවෙන් ලැබෙන උදව් ලබන්න ඕන කොහොමද? විඥාන ශක්තිය කියුවාම ඒක නවත්තන අවස්ථා කීපයක් හතරක් අකලන්නේ ගොඩක් තියෙනවා. ඒක පිළිවිලින් නවත්තන ක්‍රමයට බහිණ පුජ්‍යලයාට එයාට තියෙන්නේ කාණ්ඩව ඒකේ ආකාර වලින් ඒකේ අවස්ථාවල් වල ඒකේ දුක් ලබා දෙන ආකාරයෙන් සාන්තව වැඩ කරන ඒවා ක්‍රමේ නවත්තන එක. ඒකද අපි බුද්ධාගමේ වර්ධනය. වර්ධනය පිළිවෙලින් ක්‍රම සීල සීලකින් භාවනා අපේ ජීවිතේ හරි ගන්න. ඔය හැම එකකම තියෙන මූලික ආ මූලික ප්‍රයෝජන ඒ ලබන්නේ ප්‍රයෝජනය කොතෙන්ද එල්ලලා තියෙන්නේ කාන්දක් ශක්තියෙන් අඩු කරන්න මේ මේ දේවල් වලින් උපකාර ඒකට ලබා දීම අපේ මේ ක්‍රියාවල් වලින් අපි කරන්නේ සීල් සමාදන් වෙනවා සීල් සමාදන් වෙනකොට එදාට ඔය ශික්ෂාත් කීපයක් එක්ක ජීවත් වෙනවා ඒත් දැන් උච්චාරණය මහා ධර්ම කියලා අපි පරිශීල සමාදන් වෙන්නේ සමාදන් වෙන්නේ ඒත් දැන් අර පුරුද්දට ගොඩක් වතාවදී නොනේ ඒ විශ්වාසන වල වාඩි වෙලා ඉතින් පහසු කරගන්නේ. නමුත් එයා ඒක දැකලා නෑ මම බිම අදින්න. බිම අදින්න. මොකද විචාරය මම කරන්නේ. එයා මොකද කළේ? අර පහසුවට සැපයට යොමු වෙන ආන්ද ඒ අවස්ථාවේ පාවිච්චි නොකර ඒක සාධ්‍යදී දුන්නේ නෑ. වර්ධනය වෙන්නේ දුන්නේ නෑ. ඒක ආවත් මෙවයිමයි. එතකොට එයා කලේ මොකද්ද? අර සමාන අර ශක්තිය උදෙසා සමාගයේ සිට යොමුවේ නොයිකුත් පැතිවලි පුටුවල ආශ්‍රයයේ අර වාග්යේ ස්පර්ශයෙන් ගන්න ගන්න රසය කෙරෙහි යොමුව දානවා. එතකොට දැන් ඔය අනුසාරයෙන් එක එක එක එක එක කොයි විදිහේ නවත්තාගෙන යන සීල තමයි ධර්මයේ උගන්වන්නේ. ඒකට මේ ක්‍රියාවල් වලින් මෙයාට ලැබෙන අභිමුඛ මොකද්ද? ඉස්සෙල්ලාම ප්‍රධාන වශයෙන්ම තමයි හිතේ රෞද්‍ර ස්වરૂප සංවිධාන කරන සංඥා කාන්ත සංයෝගයේ ක්‍රියාකාරීත්වය තමයි මේ තද දැඩි අයිතිවාසිකම් පීඩා දෙන ක්‍රියාවන් වලට විද්‍යාවේ සිටේ. එතකොට ඒ යොමු කිරීම නවත්තන්න සතුන් වෙනින් ගොනු කිරීම සරලයි. නවත්තන්නේ තියෙනකන් ඔන්න දැන් පරදා සේවනයේ නිමාදි දෙම නවත්තන්නේ කියලා වෙන්නේ. එතකොට මේ දෙන්නේ මොකද්ද? අර තමන් ළඟ යම් කාණ්ඩමක් සතුන් වෙනින් සතුන් දෙහිසා කිරීම සත්‍ය හදේ වුණානේ ජීවිතවලට හිංසා කිරීම සඳහා යොදන වචන ක්‍රියා උපක්‍රම මේ ආදී නම් ධර්ම එනවා විශේෂම ඒ ඔක්කොම නවත්තන කොට වෙන්නේ මොකද්ද සංසාරයේදී හැදිච්ච අර සමාජ බද ජීවිත සමානකම ඇදලා තියෙන ශක්තිය යොමු වෙන ශක්තිය ඒකේ මේ දේවල් වලට යොමු දැන් සතෙක් මරණ අදහස ආවොත් අර අපි මම ඉස්සර කිව්වා ඒ තමා බැලු කන ලකුණක් වෙනවා දැන් සතෙක් සීලය ඍදුන්නේ ක්‍රියාවක් කිරීමේ යෝගී තමයි තේරෙනවනම් ඒ එක පීඩාවෙන සිටේ වෙනන්නේ මොකද්ද? තමන් බාහිර ලෝකේ පීඩා විඳීමට සුසයිකවත් තමයි. ඒකට දැන් මෙන්න මේ ආකාරය. තමාගේ දැන් බෞද්ධ දර්ශනය තුලින් වෙන්නේ මේ බෞද්ධ දර්ශනයේ නිවි බුද්ධිමත් දැකීම ඒ ඒ වෙන්නේ මොකද්ද? සමාජ අනත්තකාරී දේවල් මොනවාද තමාගුණ තියෙන්නේ කියලා සමාජය සම බැලීම සමාජයේ දුකින් නිදහස් වීමට හේතු වෙනවා. අපි දැන් මේ අවස්ථාවේදී සමාජ සිබැන්නේ බැලුවත් බලන්නේ. ඉතින් මොකද්ද මේ බලන්නේ? මේ බලන්නේ සිටිවිද? අපි නානා දේවල් ඒ සිතිවිල්ල දෙන්න බැලීමට අපි උපක්‍රමයෙන් සහය වශයෙන් නානා දේවල් යොදා. ඒ යොදා දෙන සිතිවිල්ල ඒ ඔක්කොම අර සිතිවිල්ල දෙන්න බැලීමටයි. දැන් අපි කියමු බුද්ධ අනුශිතිය කියලා බෞද්ධ දර්ශනයේ උගන්වන එක්තරා අනුශිති ධර්මයක් තියෙනවා සිත දියුණු කිරීම සඳහා. ඒකේ පළවෙනි එක අරහන් කියන શબ્දයකයි බුද්ධ අනුශිතිය වැඩ කරවන්නේ. ඒක ධර්මන කියන શબ્දයෙන් පෙන්නන්නේ මොකද්ද? සිතිවිල්ල සිතිවිලි වල යමක් එක්ක බැඳීම සමස්තීහි අගරය. යමක් එක්ක බැඳීම තියෙන බැඳීම නැති කියන අගරය තමයි අරහං කියන શબ્දයෙන් පෙන්නන්නේ. ඒක ඇති කරගත්ත, සකස් කරගත්ත උත්තරයන් ඉන්න මේ මට්ටමට ගියාය. ඒකෙන් පෙන්නන්නේ ඔය ඇලීම් ශක්තිය අවත්ීමේදී අවයයි. කියන මිනිහට ඒ බුද්ධානුස්සති එක කොටස යාකට ගන්න ඕනේ. එයා මොකද්ද බලන්නේ? බුදුහාමුදුරුවෝ ඇලෙන්නේ ඇලුනේ දැන් ඇලෙන්නේ නැතුව ඉඳලා පිරුණා ඔබ. ඕක කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ ජීවිතේ අවසන් වෙනකන්. ඒක නෙමෙයි අපි බලනවා සිටේ මොකක් එක්කද අපේ සිට ඇලෙන්නේ ඇලෙන්නේ බැඳී පවතින්නේ ඒක මුලින් බලන කොටස ගැලී පවතින ඊළඟ බැඳී පවතින ඊළඟ ඇලී පවතින එතකොට ගැටීමයි බැඳීමයි ඇලීමයි කියන මේවා අවස්ථා ඒ එකම කාන්දලේ අපි ගැටීම අඩුන ඊළඟට බලන බැඳීම බැඳීම අඩුද කියලා බැඳීම අඩුන ඇලෙන ගැටි අඩුද කියලා ඒ පිළිවෙලින් ඔක කරන්නේ තියෙන්නේ එක පාට මේක නිකන් එකක් දාලා වගේ පුච්චන්න බෑ. අන්න ඒ ක්‍රමයක අර තමාගේ සිටිවිල්ල ඇලෙන මට්ටම කොච්චර උඩට තියනවද මොන මොන ආකාරවලින් දැනෙන්නේ කියලා බැලීම ඒ බුද්ධානුස්සතිය කියන්නේ. එතකොට ඒක වරනකොට වෙන්නේ මොකද්ද? නොයනී සිට පවත්තන්න අර කාන්දර වැඩ කරන එකයි අර ඇලෙනවා කියලා කිව්වේ එක එක දේවල් එක එක ආකාරයෙන් ඇලෙන එක තමයි මේ කාන්දරේ කාමී කරන්නේ. මේ කාමය කීර්ති ආකාර වලින් ඇලෙන මව සිත දිහා බලා ඉන්නකොට බේරෙව ඒව අඩු කරනකොට මෙයා කරන්නේ මොකද්ද අර කාන්තම නිකන්ව පාත්‍රය ගන්න පිටපොට ගන්නවා වගේ නිකන් උඩ බලනවා පාත්‍රය ගන්න යන උඩට මේ රහත්කම නැහැ රහත්කම නැති උනා පෙන්නන නිසා අතනකම් මාව මේක නිකන් එයාගේ මේ කාන්තාව දුරු කරන්න කියලා නිගන්තනාථ පුත්‍රයෝ කියලා ඇස්තිය මොකද ආදී වරන් දිගින් මේ වටිනා ජීවිතයක් නේ ඔය සුදු දෙයකට මේව කරන්න ඕන කියලා නිකන් අනිත්‍යම් දෙන්නේ නැහැ කියන මේ බොරුවක්. මේ අපි කරන්නේ ඔය බොරුව. මොකක්ද? තණ්හාව අස්කරන්න. තණ්හාව අස්කරන්න ඕනේ කියන්නේ තණ්හාවේ ජීවන නායකත්වයෙන් ජොර ජොර ගන්න බුදුලු ස්ථාන. නමුත් දෙයින් කැලණක් තණ්හාව නවත්තා. ඒක උකට අර නිරන්තරයෙන් නිරන්තරයෙන් මේ අපිට වෙලා තියෙන දේ මොකක්ද? ඒ නිහිරියක් නැහැ. තාස්මලයේ ඉතුවරේ රෝගී ඉදිවන්ත ඉන්නාන රහතන් වහන්සේලා ඉන්නාන මේ පාස්තරේ ගත්තොත් මේ ඉන්න පුරු කුටකී ඉලක්ෂ ගත්තොත් එයා මම පිළිගන්නේ මේක අපි ඇයින් කාර්යයක් වුණා දැන් මේක කවුරුහරි ගත්තොත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකලේ අපි ඉවරයි කියලා අලින් පාම්ට පාත්‍රිතට ඇවිල්ලා අම්ක කිසි නැහැ මම මේ ලැජ්ජාව ගැන මම දැන් කතා කරනවා ඉතින් නේද මෙතන හදනකොට මොන තත්ත්වයක් ඇතිවලා ඉඳලා පුළුවන්. එතකොට අතාරිනවා මේක නම් දෙන්නේ. ඉතින් එහෙම කිව්වට ඉරියක් නැහැ. ඒ වගේ අපට තේරෙන්නේ සංහාවෙන් වේදෙන්න ඕන කියලා අතාරිනවා කියනවා පොරාලේ. නමුත් අනිත්‍යන්නේ දැකකින් කොහොමද වෙන්නේ කියලා ඒක නිසා නිගන්ඨීන්ගේ මත්ය මට්ටම අපිට ලැබිලා තියෙන මේ මේ ප්‍රතිපත්ති පිළිගන්න. දැන් මොකද තේරුම් ගන්න කොහොමද? ඒ ඉන්දිය පාණ්ඩ ඒ තමයි සිට ඒක සෑම අදහස අස්සේ එක්තරා ප්‍රමාණයක අන්තනව තියෙමයි. ඒක තණ්හාවක් නැතුව අ නිශ්චය අවස්ථාව මොන ස්වરૂපය මොන ලක්ෂණයක්ද කියලා හිතෙනවා. ඒක ලක්ෂණය විකයි. හොඳයි. අනන්ත දෙයක් හිතෙනවා. ඒකෙ මුකුත් සමාබාර. සමාබලාවුත් දෙන්නේ මොකක්ද? එතන සමාජයේ කෙනෙක් නැහැ. සමාබලාවුත් දෙන්නේ ඒ දැන් සමාජයේ ජීවිතේ පවත්වා ගැනීමට තීර කාම ශක්තිය ඉතාම ඉහළ අවස්ථාවට ඇවිල්ලා එයා කිසිත් බලාපොරොත්තු වෙන්නේ නැති සිතිවි ඒ ඒ වස්තු එක්ක සම්බන්ධතාවයේ කයි කතා කරන කතා කෙනෙක් ඒක වැඩක් කරන වැඩි කරනවා එයාට නිසා ඒකේ බලාපොරොත්තු තමයි සිතේ කපාඩට කියන්නේ කියන්නේ හත්කම ගැන නම් අනුයි ප්‍රමාණය කියනවනම් බලාපොරොත්තු නැහැ බලාපොරොත්තු නැති කියන්නේ මොන මට්ටමද ඒකේදී ඒ ක්‍රියාවට එළඹිච්චා ක්‍රියාව කරලා අවසන් වෙනවා මිස මේකෙන් මොනවා නැදේ යාදී විදියට යොමු ගවි සමානට හේත කරන්න පුළුවන් නම් කෙනෙක් එක්ක කතා කරනකොට අහන කාරණේ විසඳා ගැනීමට කතා කරනවා විනා එයාගේ විතවතු කරන්න ඕන එයාගේ නියමන කරනවා ගැනීමට ඕන නැතුව දැන් දැන් මේ මොකද්ද මේ කිව්වොත් මේ මේ මේ කියන මේක කියන්නේ ඉතින් මේක කියන අවසන් වෙනවා විතර මේ මොකටද ඉන්නේ කියන්නේ ගණ්ඩ ආදී වශයෙන් එවැනි දික්කෙහි තැනීම එක අර සිටිවිලි වැඩ කරන්න ඉතිරිපත් නොවේ සත්‍ය ඇතිවීමේ ලක්ෂණය තමයි කාන්දර අනුවිදින. ඉතින් ඒක යම් යම් අනුවේ ප්‍රමාණය. ඒකෝද දැන් සම්පූර්ණ කාන්දර නැති ප්‍රකාශන රහතන් වහන්සේ පිළිතුර දෙනවා මුකුත් නැහැ අරකේ සම්පූර්ණ ඉවරයක් ඇති චිත්ත ස්වરૂපකේ තමයි උන්නාන්සේ ඒකට පිළිතුරු. ඒකට ඊට වඩා අනු මට්ටමක් ගැන කර්මා කරා. මොකද ඒ අනු මට්ටමට ගත්තාව සුගත සංඛ්‍යාත සැකයන් හිමි වෙන මට්ටම යාසකස් කරනවා. කෙනිසා දැන් අර සමාධි චිතුලි වල වැඩි ස්වરૂප ගැටි ස්වરૂප ඔන්නෝතන ඒ දෙක ධන වශයෙන් ගත්තයි. ඒක එක එක දෙයක් එක්ක එක එක කුච්චය එක එක ආකාරයෙන් ක්‍රියා කරන දේවල් සමාන රතු පාටට සම්පූර්ණ සමාන පිළිතුර. මේ මොකද? ඒ ජීවිතය ඇතුලේ කාන්දා ඒ කාම වර්ණය සංයෝග වෙන හැදිලා තියෙන හැටි. කරක් තිස්සේ නිලෙක සසරේදී මොකක් හෝ සම්බන්ධතාවයේදී එයා ඒකෙන් පිරවාගත්ත හේතුව නිසා ඒ කාරණේ ඒකට ඒ ආකාරයෙන් යන කාන්දම සකස් වුණා. ඒ නිල ඉස්සරහා වෙනකොට අර කාන්දම වැඩි. අන්න ඒක තමයි සිතිවිලි යටතේ නිරන්තරයෙන් බලපාන. පහළ වෙන සිතේ මොනවද තියෙන්නේ? මේ සිතිවිල්ල මානව කිමිනකොට දීවිදී මේ දෙවි අද්වාසන්ත දීවට සුදුසා බව මේ සිතිවිල්ලෙන් මට මාව මට පෙන්නනවා. ඒක නිසා මේක විශ්ලේෂණය කරලා ඒකේදී අන්ත කරලා ඵලයන් කර ගැනීම කරන දුරු මම ලෝකේ දුකෙන් මිදෙලා නැහැ කියන සිතුවිල්ල මේ පාප කරන්න තීර තීරේ කරලා ඒ අභිමුඛයේ දාගෙන ඕකීට කරන්නේ අන්න ඒක කරලා කරගෙන කරගෙන ඉන්නයාට විඥානය නැති වෙන්නේ කියුවත් උපද්දයම කියන්නේ සිටින් නැහැ අහපු දේක හෝ කිවිස් අවස්ථාවේ යෙදිච්චාම කියනවා විනා ඒ ඒ කාරණේ මොකක්ද? අර බාහිර ලෝකයේ තිබෙන දේවල් එක්ක කාන්න නොවන ශක්තිය බාහිර ලෝකයේ තියෙන දේවල් එක්ක කාන්න නොවන ශක්තිය Taman තුල තියෙන බවට ලකුණක් තමයි අර බාහිර දේවල් අවස්ථාව පැමිණෙද්දී බාහිර ලෝකයේ කෙනෙකුගේ පලාරේ යහපත සඳහා ඉදිරිපත් වීම හැර ඉන් මෙහා සිටිවිලක් වූ කතාවක් නැති සත්‍යයක් සිටේ ඇතුළේ නැති ඒ පිළිබඳව මොකද්ද බාහිර ලෝකයේ එක්ක කිසිම සම්බන්ධයක් මෙයාගේ ජීවිතයේ නැහැ මොකද කාන්දන් වුණේ කාන්දන් ඉවර වුණාම වෙන්නේ මොකද්ද අර කෙලින්ම විඥානය කියන එකේ ඉන්නේ. ඒකට රහතන් වහන්සේගේ විඥානය වැඩ ගන්න විදිහට කිව්වොත් දැන් අපේ විඥාණය වැඩ කරන්නේ ඉන්ද්‍රියෙන් දෙලින්ම හඳවන්නට රූප වේදනා සංඥා සංකා විඥාන ශක්තිය පාන. ඉන්ද්‍රිය දෙලින්ම හඳවන. ඒ අතරතුරේ ඉන්ද්‍රිය මොලේට පරිවිපරිවිදී මේක සාමයෙන් නම් කතාව ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මොලේට ගිහිල්ලා ඒ විද්‍යුත් සම්බන්ධය අරගෙන කාම කාන්දන් සමයි. ඒකට කාන්දම නැති වුණාට පස්සේ. දැන් ඉස්සෙල්ලා අපි ධර්ම උගන්වනවා. අපි ධර්ම උගන්වනවා මේ මොනවද? සසංකාර. සසංකාර කිසි අහංකාර දෙයක්. තාතනරුසේ දැන් ඥානයේ පස්සේ විශ්වයාට හැම වෙලේම පහළ වෙන්නේ අහංකාරය. සසංකාරය. සසංකාරය කියන්නේ කිව්වේ අනන්ත කෙලින්ම ඉන්ද්‍රිය කාන්දම මේ අඳුරට කාන්දම් වෙන ශක්තිය තියෙනවා. ඒකයි ඒ සසංකාර. අසංකාරයේ ජීවේ අර මොලේට ගිහිල්ලා මොලෙන් ඒ මොලේට ලැබිච්ච නිමිති ස්වરૂපේ හදවතට දීම තමයි අසංකාර. ඒකට මොලෙත් එක්ක සම්බන්ධ පවතින සංකාරයි මොලේට යන්න කලින් ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ පහළ වෙන සිත් සසංකා. එතකොට දැන් රහතන් වහන්සේගේ සිත් කියලා අසංකාර ඒක හැමදේ ගොඩේ ස්පර්ශ කරගෙනමයි උන්වහන්සේට සිතපා. ඒක මොකද කාන්තාවක් නැහැ. කෙලින්ම දෙන්න හදන්න කාන්තාවක්. ඒකේ එතකොට මේ ධ්‍යානයේ සමාධිච්ච පුද්ගලයාගේ අහංකාරකයේ මොකද්ද? චතුත්ථ ධ්‍යානය විතරක්. ඉන්ද්‍රිය මම වැඩ කරන්නේ කියලා. එයාට ඉන්ද්‍රිය වැඩ නැහැ. ඉන්ද්‍රියත් එක්ක වැඩ කරන්නේ නැහැ. මනේ ඉන්ද්‍රියේ යම් කිසි නිමිත්තක් එක්ක යහුරු කරපු නිමිත්ත ඒ මනේ ඉන්ද්‍රියේ ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් මනේ ඉන්ද්‍රිය කියන්නේ මතකයේ වගේ ඒ හැම වෙලේම ඒ මොලෙන් එන සිතිවිල්ලයි විහාරයේ සම්බන්ධිතාම ක්‍රියාත්මක. ඒක නිසා ඉන්ද්‍රිය වැඩ කරන්නේ ශරීරයේ විශක්තාවයක් වෙනවා. ඒක සිත මොලේ ඉස්සයි කියලා ඒක නිසා යාට සිතන්න දෙයක් නැහැ. සිතිවිල්ල නිකම්ම දෙයක්. අන්න ඒකට කියනවා විස්කම්බල ආදී කියන ඒකග්ගතාවය කියන්නේ ඒක. එතකොට දැන් අර විඥාන ශක්තිය නිරුද්ධ වෙනවා. ඒකට මොලින් එන විඥාන ශක්තියක් නොවේද ඒක කියන්නේ විඥානය තමයි. නමුත් මේක අර විඥාන ශක්තිය අනුලේදී කෙලින්ම කිසි පෙරෙල්ල කිසි සුද්ධ වීම නැතුව කෙලින්ම දෙනේකට තමයි අර දෙනේක තමයි ප්‍රත්‍යක්ෂය. ඒක නැති වෙනවා කෙලින්ම ගිහිල්ලා මනෝදහතු කියන මනෝදහතු මොලේ. මොලේට ගිහිල්ලා මොලේ නිවන ආවේගයට අනුපාදනයේ සිටිවිලි වල තියෙන මොකද? කල්පනාවත් එක්ක මිශ්‍ර වෙච්ච සිත්. එතකොට රහතන් වහන්සේට නිරන්තරයෙන්ම ලෝකීය ඇලුම් නැත. උන්වහන්සේ හැම නිරන්තරයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම මත උන්වහන්සේගේ සිටිවිලි පවතිනවායි කියන විවරණය දෙන්න. ඒ මොකද? උන්වහන්සේ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සිත පුරුදු කරලා ඒ ඒ ඒකටම සිත ඇබ්බැහි ඇබ්බැහි කරලා ඒ ආකාරයෙන් සංවිධාන වේද ඇදට කලක් තිස්සේ පුරුදු කරපු අට පස්සේ මේ රහත්කම් කියන ආන්දම නැති වෙනවා. එතකොට මේ ඇලීම් සත්‍ය නැති වෙනකොට අර තමන් වහන්සේගේ සම්දානයේ තමන් ගුරු පුරුදු කරපු යම් නිදෝෂ තීරණ සංඥා කියන ඒ නිදෝෂ තීරණ එක මිශ්‍ර වෙලා ඕනෑම විස්තර කරගන්න. දැන් ඇහැට දර්ශනයක් වෙච්ච හැටි ඒ නිමිත්ත ඉන්ද්‍රියව ප්‍රකාරේ ඔලේ දැනග ඒ ඒ සලනේ ඒ කම්පනේ අර අනිත්‍ය දුක්ඛ අනාත්මේ කම් විස්තර වෙලා තමයි සිත කෙරෙන නිරන්තරයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම පදනම් වූ සිතිවිලි උන්නාන්සේ උන්නෝක විද්‍යාත්මක ඒක ක්‍රියාවන් ක්‍රියාවන් විද්‍යාත්මක පැත්ත ඒකෝට අපි සාමාන්‍යයෙන් අපි නිවන් දන්නවා නිවන් නිවන් බලාපොරොත්තු බෞද්ධය වැඩ කරනවා ඕක මොකේ මොකක්ද අවුද දැක්කා මොකද ඒ මොකද විචාරුව ජීවිතේ පැත්තනන්නේ දැන් මේක බුද්ධාගමේ අවදාසක් කියන්නේ නිවන් යන්න දැක් කියනවා දැක් කියනවා මෙතන කියනවා නිවන් යන්න කියලා කතා කරන්නේ කාටද නිවන් මොන ඒක මෙන්න මේ විදිහට කාටද සුගතියවන් එයාට මෙන්න මෙහෙම කළාම ඒකට. කාටද තිරසංග පාජයන් මෙහෙම කළා කොහේද? අපායයන් මෙන්න මෙහෙම කරනවා යනවා. කරියදී මෙහෙම කරපොත් ඕන කෙනෙකුට ඕන එකක් බෙදාගෙන ඕන එකක් තෝරාගෙන ගන්න බුදුහාමුදුරු ඕන කොන්න කරුණු අතන්තරේ විතරක් ඉදිරිපත් කරන නිවන් කෙරෙන්නේ මෙන්න බ්‍රහ්ම ලෝකෙට ගිහින් මෙන්න දිව්‍ය ලෝකෙට මෙන්න පාය මිනිසෙක් වෙනවා ඉතින් ඕන එක සැරේ මේ වෙල්දවලට ගියා. ඕන එකක් තෝරගන්න පුළුවන්. දැන් ඕන සරි පරිගත්ත හැකි සමාන දුරෙන් දුරෙන් දුරෙන් ගියලා මොකක් කරලා අපල කට්ටක් කියලා මම කියන්නේ. තවත් මිනිහ දුරෙන් දුරෙන් ඉතිරියට දැන් සාරි කරා. එයාට ඕනේ. ඒක තවත් එක්ක ඉතින් කියන්නේ නැහැ ඔක්කොම එකදා මේ සත්‍ය දෙකේ නෝකේ. එදාට ඉතින් සර වෙනදා ඉන්නවා. මොකද විනය ඔක්කොම අර දැන් කුකුලිය දාලා ඉන්නේ. මේ කියන්නේ ඉතින් කාටත් ඉඳී. ඒ නිසා බුද්ධංගය කියන්නේ නිවමයි. බුද්ධංගය කියන්නේ සුදුසුකම. ඕන දෙයක් යන්න අපට ඕන අවශ්‍යයක් තියෙනවා. ඕන නිදාගන්න. නමුත් කාරුණිකව ඒවා කරගන්න ඕන භාග්‍යවන්තයින් පෙන්වන්න පුළුවන්. කරගන්න කිරීමයි මම දැනගෙන වෙන්න මම පොරගත්තා මගේ වැඩේ හරි උඹලාට ඕනක උඹලා කියලා උනා පිටින්නවා දැන් මේ කාටත් තේරෙන්නේ දීනවල් හසු විවාරය දෙක්කි තමන් විසින් කරේන බෞද්ධ වැඩේ මොකද්ද අක්කර මේ කාවිච්චි නොකරමි ඒ වෙනුවට හොඳ හොඳ හොඳ අරවා මොට්ට වෙන පැත්ත නරකේ මොට්ට වෙන පැත්ත පාවිච්චි කරේ කාලේ එතකොට එයාගේ අර විවිධ ආකාරවල විඥාන ශක්තිය සකස් වෙනවා නැගෙන සුගතිය පැත්ත අරවල කිත්ති පැත්ත කිප ඕනේ කියන කරගන්න පුළුවන් මේ සුගතිය පැත්ත රැකෙන්නේ කාටවත් ඕන වෙන්නේ ඒක කොහොම හරි කරගන්න ඕනේ ඒක නිසා සුගතිය පැත්තට හැරෙන්න දෙන්න මේ ක්‍රියාමාර්ගය සමාධි සිතෙන් එන මේ අදහස් දෙක බලලා තමා හිතන්න ඕන මේ දෙන්නේ දීගාදෙන හිතක් මට ආවා ආ මේ කියන්නේ මානක දීගාදෙන හිතුවා ඒක නිසා අනුන්ට පීඩා දෙන හිත නැති වෙනකම් මම මේ රස කරන්න ඕනේ. ඒකට බොහෝම මසුරු කමෙන් ඇලෙන පුද්ගලයෝ. ඒ වගේම ලෝභ කමෙන්, මාන්නෙන් පුද්ගලයෝ කරකට මම ගමන කියාවේ. ඇයිදි සම්මානයෙන් කියනවා. නේද? ඒ මෙවලදී කියන්නේ කියන්නේ අවුරුදු මජාව. අපි කියන්නේ කියන්නේ මෙවලදී කියන්නේ කියන්නේ මෙතන ඉදිරිය දාන්න ගන්න බැහැ. ඒක දෙකම තමයි. විචාර වෙනම ආසන. ඉතින් ඒ අන්තරේ වලින් දෙකක් අර කරදරයක් වුණානේ අර මාන්නේ දුකේ. ඉතින් ඒ දුක විඳින්නේ නැහැ අවශ්‍යම වෙනයි කතා කරන්නේ ඔය වාඩි වෙනුනේ සබ්ජෙක්ට් කරනවා මයික් ගන්න කියලා කෑවනම් හරි සම්පූර්ණ කරන්න. අන්න ඕකයි කෙලෙස් දෝෂ. ඒක නිසා මාන්නේ තියෙනවා. ඒක පුළුවන් විදිහට එකපාරට කියන දේවා ඇලිලා මොකද ඒවා ඉරණා තියෙන්නේ අවශ්‍ය. අදීනකොට මොකෙන් ඉන්නේ කියලා මේ කරන්න පුළුවන්. එහෙම හුඟක් දැනගන්න මොකද එපා. ඉතින් මේ පුරුෂකල ඇදයන් කියෝ මේ ආත්මයේදී එක්තරා ප්‍රමාණයක නිස්සෝස් සුදුසම් විලා සසර දුකින් මිදී අමාම ජීවන දක්වා යනවා. ඒකට ගිය පාර ඉතුරු වෙච්ච එකයි අද තිබුණ දෙයක්. ඒ ප්‍රෝග්‍රෑම් ප්‍රශ්නයක් යන්නේ නැහැ. ඒක යොමු කරමු. දැන් ඉතින් මේ අවස්ථාවේ පෙර උදේශනා පිළිබඳව යම් කාරණා කියනවා. යාලාවෙන් විඥානයේ ඒක සාමකාලිකනේ. ඒක කෙලෙස් යට කරලා යන්තම් සාමකාලිකව උදී සාදාගෙන ඉන්න එකයි ධ්‍යානය කරන්නේ. ලෝකෝත්තර ධ්‍යානයේ සමවැදිච්ච ප්‍රතිෂ්ඨාය මේක ලෞකික ධ්‍යානයේ කෙලෙස් නැති කරලා නෑ. ඒවා යටපත් කරන හරියටම යටට මඩ බැස්සහම උඩින් වතුර ටිකක් විනාශ වෙනවා. පොඩ්ඩක් හෙලුණොත් අරක්කේ ඇහුවේ. ඒ වගේ ඒකයි. අවසාරි සම්මත. මේ ක්‍රියා කරන්නේ ඈ ඔහුගේ ඔහුගේ ක්‍රියා. පමණටයි ක්‍රියා. ඈ හැකියයි සුඛලයාගේ ක්‍රියාව. ඔව්. ඒක ස්වාමීන් වහන්සේ මේ ක්‍රියාවේ කිව්වා. සංවිධානය වෙලා තියෙනවා. මරුන් කරන කතිය. ඔහු තවත් කෙනෙක් මරන්න ඕනයි කියලා හිතන්නේ. ඔහුලගේ ඔහු තුළ මරුන් කරන කතිය තියෙන නිසා. සමහර විට මේ පුද්ගලයා කෙනෙකු මරණ. නැත්නම් ස්වාමීන් වහන්සේ ජය කොයි ආත්මෙදි හරි ඒ ශක්තිය තියෙනකන් ඒ විදිහට අයිතිවාද කර ගැනීමට ඕ සුදුස්සා වෙන එකයි ඉතින් මේ ඒකෙන් අපි කිව්වේ මේ පොතේ මේ විස්තර ධර්මයේ කිව්වේ එතකොට දැන් අංගුලිමාල මේ ආත්මයේදී අර සමාගයේ ක්‍රියා කර අර මරණීය ක්‍රියා කරුණු ක්‍රියා කළා අර බුදු පියාණන් වහන්සේගේ දේශනාවෙන් කියවිච්ච පැවතුම් රටාව පිළියරගෙන ඒ කරන් ධර්ම නුවණකින් කරපු කෙලෙස්. දැන් අඟුලි මාලව නෙමෙයි. දැන් මොන අද මේ විස්තරය අහන උපාසක මහත්තයා. දැන් ඉතල පටන් ගත්ත පණ ගියා. නරකින්ද පහල කරන්නේ නේද? සුමාන දෙකැලේකට සෝහන් ආදී මාර්ගඵල පිළි නිවන්ට නොය. කිසි සැකයක් නැහැ. නමුත් ඔයාල නැතිනම් කරගන්න. කරගන්න කියන්නේ මේ තමයි ප්‍රශ්නේ. මේ ඇතිල පේන්නේ නැහැ යන්නත් බැහැ. මේ මොන කරුදේ ඔක්කොම උරුයි. ඉතින් ඒවා හිතනම් විතර රහත් වෙන්නේ ඉන්නත් බැහැ. අම්බුලි මාර්ගයේ මොනම කරුදයක්වත් දුන්නේ කොයිතරම් දේවා වුණත් ඒ වෙලම ඒ ජීවිත රටාවේ පිළිගියා ගැපුවා බුදුහාමුදුරු දේශනා කරපුවා. ඔහොම අමාරුයි කරගෙන ගියා කියනකොට සංසාරයේ තියෙන පුරුදු කරපු නිසා ඒ අත්තාට නිවන් දකින්න පුළුවන්. ඒ හරි තමයි කම කාටත් තියෙනවා අර ඉතින් අපිට බැරි වෙලා තියෙන්නේ අඟුලිමාලාගේ සසලේ ඥාන සම්පatti දිනු කරලා නැහැ. අපි නම් කියන්නේ මලකඩ ඥානය. ඕකේ මලකඩ කරලා ගන්නකොට සෑහෙන කාලයක් අන්න. ඒකයි මේ තීල් කාලය. තේරුණාද? දැන් මේ දැන්